සක්ඛාතු භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතං බෝ විඤ්ඤුහිති සක්ඛාතු වතේ තස්ස භගවතෝ සෝ ධම්මෝ සම්දිත්තිකෝ අත තස්ස භගවතෝ සෝ ධම්මෝ අකාලිකෝ අත තස්ස භගවතෝ සෝ ධම්මෝ ඒහි පස්සිකෝ අත තස්ස භගවතෝ සෝ ධම්මෝ ඕපනයිකෝ අත තස්ස භගවතෝ සෝ ධම්මෝ පච්චත්තං වේදිකම්බෝ විඤ්ඤුහිවත තස්ස භගවතෝ සෝ ධම්මෝ තං සක්ඛාතං භගවතා ධම්මං සම්දිත්තිකං අකාලිකං යේහි පස්සිකං ඕපනයිකං පච්චත්තං වේදිතම්බං විඤ්ඤුහි සිරසා නමාමි කස්සේ භගවතු ධම්මස්සේ අත්තානං පරිච්ඡජාමි පරිච්ඡන්තු ඒවමි අත්තාතස්සේ භගවතු ධම්මස්සේ ශාවකෝ හමස්මි සිස්සෝ හමස්මි අතීතං යේච සම්ධම්මා යේච ධම්මා අනාගතා කච්චුම්පන්නා චයේ ධම්මාං අහං වන්දාමි සම්බදා නන්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු මේ ජය මංගලං උත්තමං වන්දේහං ධම්මං චති විදං වරං ධම්මේ යෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමසුතං මමං සාදු සාදු සාදු